This the second part of the talk, you listened before. The long talk was split for the convenience of listening. ඔබ කාම භූමියේ ඇත්ත නොවෙන්නේ කියන එක මතක තබා ගන්නට ඕනේ. විදර්ශනාව කියලා කියන්නේම ලෝකයට හම්බ වෙන සීමාව තුළ ලෝකයට හම්බ වෙන ධර්මතා තුළ පවතින ඇත්ත දකිනවා. ලෝකයට හම්බ වෙන ධර්මතා එහෙමම ගන්නවත් නෙමෙයි, එහෙම එකක් නැහැ කියනවත් නෙමෙයි. ඒ තුල ලෝකයාට තරහ පුද්ගලයෙක් හම්බ වෙනවා නම් ලෝකයාට තරහ පුද්ගලයෙක් හම්බ වෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙන තැනක නේද? එහෙම සිද්ධියක් වෙන තැනක ඇත්ත නොදන්න කම නිසා ඒක කරන්නේ. සත්‍යෝ ඒක ගොඩාක්ම සියුම්. හිත සමාධි කරගන්න දෙහිවිම උපකාරක ධර්මයක් ඉරියාපතේට සිහිය තියාගන්න එක. දැන් මම ඔය ඉස්සලවට කරනවා. සිහිය කියන්නේ අතීතය අනුව යන්නේ නැතුව අනාගතය අනුව යන්නේ නැතුව වර්තමානයක හිත තියනවා කියන කෘත්‍ය හරියට වෙලා තියෙනවා නම් ඔබ ඉදි ඉරියාපතේ හොඳ සිහිය තියනවා කියලා කියන්නේ. මම මේ ඉරියාපතේ භාවනාව කරන විදිය හරිද කියලා ඔබටම බලා ගන්න පුළුවන් මොකද්ද ඒ කරන සිද්ධියෙන් අතීත දේවල් එක එක සිහි කරලා හිතට අතීතයේ යන යන්න ඉඩ නැති වෙලා නම් අනාගතය අරමුණු කරගෙන සිහි කරලා එක එක දේවල් කරන්න ඕනේ කියන දැන නිර්මාණය වෙලා නැතුව වර්තමාන සිද්ධාන්තයක් තුල ඔබ රඳවලා තියෙනවා අන්න මේ සතිපට්ඨානයෙන් කරන බලාපොරොත්තු වෙන අර්ථය ඉපදිනවා. එතකොට ඒ කියන්නේ හිතෝවා හිතෝ හේති පචානාති. හිත ගන්නකොට හිත ගන්නවා කියන දැනුම් සහිත බව ඇතුව හිත ගන්න කියනවා. ඔකොල්ලෝ කවද්ද මට කියන්නේ ජීවිතේ කවදාවත් මම කියනවා ඉරියාපතේ සිහිය මොකද කරන්නේ කියලා. ඔගොල්ලෝ හැමදාම නැගිටින්නේ බහැර අරමුණක් දිහා බලාගෙන අපිකින් බෝතලේ ගන්න ඕනේ කියන දැනට පිළියෙන් බාහිරයේ යොමු වෙච්ච සිහියම නැගිටලා තියෙනවා මිසක බෝතලේ ගන්න යනවා ඔරොසු ගාවට යනවා කියලා බාහිර වස්තුවකට සිහියෙන්ම ගිහිලා තියෙනවා මිසක ආධ්‍යාත්මික කයේ ක්‍රියාවට සිහියෙන් ක්‍රියාවට අවදි වෙලා තියෙනවා බලන්න ඕනම අපිට උගෙන්න පුළුවන් නම් ගොඩාක් වටි ඇත්තටම හිත බොහෝ සෙයින් සංවර කරන්න හරි ඉක්මනට හිත එකඟ කරන්න ඉවහල් වෙන කමතහන ක්‍රියාවලිය. ඒ කියන්නේ කෙනෙකුට මේ කමතහන කොච්චර සිංද කියනවනම් උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් එකම එක චිත්ත සමාධියක හෙල්ලෙන්නවත් නැතුව ඉන්න පුළුවන් සමාධියක් තියෙන කෙනෙකුට ඉරියාපත භාවනාව විනාඩි 5ක් කරන්න බැරි. සමාධිය කියනවා කියන එක ඒතරම් මහ ලොකු දක්ෂකමක් නෙමෙයි. අපි හිතනවා මායя බැහැ ගණන් හිටිය බැහැ දෙක තුනයි හිතේ යම් චිත්ත සමාධියක් ඇති වුනහම ඒ සුඛයට, සැපයට ඉන්න එක ඒතරම් දෙයක් නෙමෙයි. හැබැයි වීදුරු බඳුර පොළොක් පිටියාගෙන ඉඳගෙන ඉන්නවා වගේ. නැගිට්ටා මත යනවා ටික දවසක්. ටික වෙලාවක්. ඒකෙන් ඉඳගෙන ඉන්න කම කරලා පුළුවන්. නමුත් මේ ඉරියාපතේ තුල ඉරියාපතේ තුල ඇති කරගන්න පුළුවන් කෙනෙකුට සමාධියකේ සමාධිය වැටෙන්නේ නැහැ දීචයකට. මොකද සමාධිය වැටෙන්න පුළුවන් තැනදීම යා සමාධිය ඇති කරගත්තාම ඉඳගෙන ඉන්නකොට නිරායාසයෙන් සමාධිය ඉරියාපත ආවත් යාගේ සමාධිය වෙනස් වෙන්නේ. එතකොට කොහොමද අපිට පුළුවන් නම් හිත ගන්නකොට තමන්ගේ කය පැත්තට සිහිය යොමු කළා හිත ගන්නවා කියන සිද්ධාන්තයේ දැනුම සහිතවම හිත ගන්නවා. හිත ගන්න හිත ගන්න කියලා මෙනෙහි කරනවා නෙමෙයි. අපි කියමු මම මොහොතට යන්න ඕනේ කියන අදහස චේතනාව ඇතුව නැගිටිනවා. නැගිටිනකොට මෝහ හොදන්න යනවා කියන තැන ඉලක්ක කරලා සැපේ ඉලක්ක කරගෙන හිත බාහිරට යොමු කරගෙන නෙවෙයි. අර අදහසට මොහොතට යනවා කියලා නැගිටින්න හදනකොට නැගිටිනවා කියන ඉරියව්වල කය කෙලින් කරන එකට නැගිටිනවා කියන ටික දැනුම් සහිතවම කරනවා. ඊට පස්සේ මොන හොදට යනවා කියන තැනට ගත්තාම අඩියක් තියෙන ගානේ කය පැත්තට යනවා කියන ධර්මතාවයද සිහිය කරනවා. මේක මතක් කරන එක දෙයයි. බාහිර ආරම්මණයන්ගෙන් ඔබ මුදවන්න. අතීතය අනුව යන්නේ නැහැ අනාගතය අනුව යන්නේ වර්තමානයක බාහිර ආරම්මණයන්ගෙන් ඔබ අතහැරලා මේ කය කෙරෙහි සිය තබා ගන්නවා. මේ කය කෙරෙහි සිය තබා ගන්නකොට දන්නවද වෙලා තියෙන අර්ථය කොච්චරද කියලා ඔබ පැය කාලා ඉඳගෙන හිටියෝ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනය අනුව ගිය ආයතනයන් අරමුණු කරමින් යන හිත වළක්වන්න ලොකු උත්සාහයක් කරන්න දෙයි. මොකද බලපෑමෙන් ආපහු පැය භාගයක් ඔබ කාලා ඉඳගෙන හිටියෝ බාහිර රූප ශබ්ද ගන්ධ රස අරමුණු කර කර පවතින හිත බලක්වන්න ඔබට ලොකු උත්සාහයක් කරන්න වෙයි. මොකද හිත නිතරම බාහිර ආරම්භ කරනවා. නමුත් ඔබ දන්නවාද ඔබ මේ තමන්ගේ කය කෙරෙහි යොමු වෙච්ච සිහිය එක මොහොතකට ගන්නකොට එක්වර රූප සත්‍ය ගන්ධ රස පුත්තර ධම්ම කියන බාහිර ආයතන අනුව ගිය සියලුම අරමුණු ටික එක මොහොතකට විද්වංශනය කරලා තියෙනවා. ඔබ මේ කාය පැත්තට යොමු වෙච්ච පමණකින්ම ඔබේ හිත රූපෙට නඟුලලා නැහැ, සත්‍යෙට නඟුලලා නැහැ, කාමයට නඟුලලා නැහැ, රසයට නඟුලලා නැහැ, පොට්ටබ්බෙට නඟුලලා තාපාවන්න නඟුලලා නැහැ. නූපන් කෙලෙස් උපදින උපන් කෙලෙස් වැඩි දියුණු වෙන තියෙන ශේත්‍රය අතහැරලා තියෙනවා. මේ කායගත එකයි බුදුජානක දේශනා කරනවා මානිකමේ කායගත සත්‍ය නොවලන්නේ නම් එයා නිවන නොවලන්නේ වෙයි. කායගත සත්‍ය දැන නොගන්නේ නිවන දැන නොගන්නේ වෙයි. කායගත සතිය නොවලඳන්නේ නිවන නොවලඳන්නේ වෙයි. කායගත සතිය අවබෝධ කර නොගන්නේ නිවන අවබෝධ කර නොගන්නේ වෙයි. කායගත සතිය නොයෙදුනේ නිවන නොයෙදුනේ වෙයි. මේ විදිහට දේශනා කළ සූත්‍ර බොහෝ. යමේ කායගත සතිය වඩන්නේ නිවන වඩන්නේ වෙයි. කායගත සතිය වළඳන්නේ නිවන වළඳන්නේ වෙයි. මේ විදිහට දේශනා කළ සූත්‍ර කි. මොකද කොහොමද සාද ඔබේ ලෝකය තියෙන්නම අපේ ලෝකයේ තියෙන්නම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ සම කියලා බාහිර ආයතන ටික අරමුණු කරලා. ඔය මතයි සියලුම බැඳීම් තියෙන්නේ. ඔය මතයි සියලුම ගැටීම් තියෙන්නේ. ඔය මතයි සියලුම අපේ ක්‍රියාකාරකම් තියෙන්නේ. ඔය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටික කියනවා මායාවේ ක්ෂේත්‍රය කියලා. මාළයාගේ ඉඩම කියලා. එතන ඉන්න කෙනාට බාහිර මෙහෙම දැන් අපි මේ කකුලව ඇසේ දිලාගෙන ඉන්නවා වගේ අපි ඉන්නේම රූපී පැත්ත බලාගෙන, ශබ්ද පැත්ත, ගන්ධ පැත්ත, රස ස්පර්ශ පැත්ත බලාගෙන ඔය විදිහට පවතින අපේ මානසික මට්ටම තියෙන්නේ මායя ඉදෙන. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන මේ බාහිර ආයතනය ගත්තා මානය ඔය තුල ලෝභ, ද්වේෂ, මෝහ අකුසල ධර්ම රැස් නොවි කෙනෙකුට ඉන්නවා කියන එක නෑ. එතන රූපේ ප්‍රියමනාප රූපේ ලෝභ සහගත කරලා රෝගය ඇති කරනවාමයි. අප්‍රියමනාප රූපේ ගැටීම ඇති කරනවාමයි. උපේක්ෂා සහගත රූපේ මෝහය ඇති කරනවාමයි. සත්‍යය යම් කිසි කෙනෙක් චරත වික්‍රේ සකේ දෙතිසේ කියලා මහන්නේ සිය තියාගෙන් උරුම වෙච්ච භූමිය හැදෙන්න කියලා මේ සතිපට්ඨාන බුදුරජාණන් වහන්සේ කියන්නේ තියාගෙන සතු විට. යම් කිසි කෙනෙක් කය කෙරේ සිය යොමු කළ පමණකින්ම මාර්ගය ගෙඩෙන්නේ නිදහස් වෙනවා. ඔබට පෙන්වා ආවගේ සකුණාගිකේ සූත්‍රයක් තියෙනවා. සකුණාගිකේ සූත්‍රයේදී සපලාභී කියලා කියන්නේ මේ උගුස්සට නම උගුස්සට උගුස්සට මේ තවසත් එක කුරුල්ලේ අර දී කුරුල්ල කියලා කියන්නේ චූටි කුරුල්ලේ කුරුල්ලේ අවුව වෙලාවක අවුව දැක්කම ගලක් උඩ ඉන්නවා මේ උගුස්සේ කැවිලා එකපාරටම මේ කුරුල්ලව නියපොතුෙන් දැහැගෙන යනවා. යනකොට කුරුල්ලා බයිනවා කාටද? ඌට. තොට හොඳ වැඩි. කොහොම වෙලා ආවේ? තොට කොහොම වෙන්නමයි තිබුණේ කොහොම කණ්ඩමයි වදින්නේ කිය බයිනවා තමන් තමන්ට. බුද්ධහනවා. තොට ඔබට දැනගන්න ඕගත් එමම බබ බයින්ඩෝ විතරහ කරනවා මට නෑ මම මට සුදුසු තැන හිතේ නැති හින්දා මම ඔබට අහුවුනේ නෑ මම ඔබට අහුනේ මගේ වරද නිසායි. ඒ නිසා මම මටම තමයි දැනගන්න තියෙන්නේ. මට බුදුස්සන හිතෙන මම ඔබට අහුවේ. අර කියන හරි ඔබට සුදුසු දැන මොකක්ද? මට සුදුසු කැට සහිත ඔය හාප කුඹුරු තියෙන අන්නේ කැට සහිත කුඹුරු වල. ඒක ඔබ දැකන හරි. මම ඔබ කියන තැනට ගන්නවා ගාලා ඒත් මම ඔබ අල්ලනවා. බෙහෙම කියනවා. කැමති හා කැමති. දැන් දෙන්න කතා කරලා ආපහු හුස්ස අරගෙන යනවා. ඇවිල්ලා කැටසයි කුඹරක් වල නියරක් වලින් කියලා බුත උසුසුසු තනක් බලාගෙන. හරි කියපන් මම ඇවිල්ලා ඉතනද කියලා උස උඩට යනවා. උගුල්ල දැන් කැට කුඹර හැංගෙන්න තරක් බලලා දැන් හරි එන්න කියලා. එතකොට උගුස්ස වේගෙන් එනවා. එනකොට අර කුඹර කරන්නේ ඉත ළඟදී චූට් කැටයකට උඩින්. අර උගුස්සට ලඟ වෙනකොට ආපහු පාලනය කරගන්න බැහැ. දෙන්න නියරෙන් බැඳිලා හිටලා නගනවා. නමුත් කුරුල්ල බේරෙනවා. මොකද එයා සුදුස්සනේ හිටපු නිසා. ඉස්සෙල්ල එයා සුදුස්සනේ හිටියේ නැති හින්දා ගුස්සට අහුනවා. මහණෙනි ඒ වගේ නුඹලට නොසුදුසු තැන ඉන්න එපා. කුකුස්සවගේ තමයි පවිතුමාරය. නොසුදුසු තැන හිටියොත් ඒ කාන්තේ පවිතුමාරයට බල බහු වෙන උඹලට ඇහැගෙන යනවා ජරා කම්ම හතරට. මොකද්ද පවිතුමාරයට අහිමි තැන? රූපය සත්ත්ව, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඇහැ කන දිවනාදී පස්සේ මේ එතකොට මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තේ හිටියොත් ඒ කාන්තේ මායයට පිටම මායයට අහු වෙනවා. එතකොට දුක එනකොට ජරා මරණ දුකට යනකොට කැටපොරලට වගේ තමා සමග බැලන හොඳට තියෙනකොට. ඔතන ඔහොම වෙලා අපි ඔහොම දුක එන්නමයි තිබුණේ. ඇයි? බෝ දුක වෙන්න පුළුවන් තැන හිතපු හින්දා උඹට දුක ආවේ කියලා තම තමන්ටම දැනගන්න ඕන තියෙන මේ විදිහට ඉඳලා. හරිද? මොකද බුදුරජාණන්සේ කල්ලාතුම වෙනවා කැටකුරුල්ලා උපුසත අරමුණේ කැටකුරුල්ලගේ වර්ණය නෑ නෑ උපුසතගේ වර්ණය නේද? කැටකුරුල්ලගේ වර්ණය නේද? එතකොට බුදුරජාණන් වහන්සේ මායාවේ ශේත්‍රය වෙනවා. ජාති ජරා මරණ ශෝක වල දුක් තුම්ම වලින් මිදෙන්නේ මේ භූමියේ ඉන්න කෙනා. ওই භූමියේ ඉන්න එපා ඔතන. කියලා කෙනලා තියෙනවා. එතකොට Tamanට නොසුදුසු තැන මොකද්ද රූප ශබ්ද ගන්ධ රස පොත්බ්බ කියන නම් තියෙන ආයතන. ඕකේ දරුවෝ කියමින්, දේවල් කියමින්, රාමු ශ්‍රීති මුතු වැනි ධ්‍යාන වාහන කියලා ඔය රූප ආයතන හත් ආයතන ඇතුලේ වටිනාකම් දීලා පුද්ගල භාවයන් වවාගෙන ඒව ඇතුළ ගනුදෙනු කර කර ගනුදෙනු කර කර ලෝකයක් හදාගෙන අපි ඉන්නකොට කැටකොරුල් හරියට කොහේ හිටියා වගේද ගල උඩ හිටියා වගේ ඊට පස්සේ මවුන් වල දුක එනවා පියාඹ වල දුක එනවා රණ්ඩු දීමුතු කෙනෙක් නැති වෙච්ච දුක එනවා අසාධාරණ සංකල්ප දුක එනවා ඒ වෙලාවට කාටවත් බයින් දෙපා හොඳ හේතුවට. තොට හොඳම හේතුව. දුකෙන්ද පුළුවන් තැන හිතපු හින්දා ඒකට දුක ආවේ කියලා තමන්ට දැනගන්න. එතකොට එහෙනම් මේ දුක නොවන තැන කොතනද? බුදුරජාණන් වහන්සේ අහනවා කැටකොල්ලට සුදුසු තැන කොතනද? කැටසහිත කුඹර වගේ. එහෙනම් මහණේ මායයට හසු නොවන භික්ෂූන්ටයි කියන්නේ මොකද? සතර ප්‍රතිපත්තන සරත වික්‍රේ සකේ පෙත්තිසේ මහණේ පියාගෙන් උරුම වෙච්ච ඉඩමීන්න. එහෙම වෙන්න ඔබලා ජරා මරණ මායයට අසු වෙන්නේ නැහැ. ජරා මරණ දුකට අසු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට අජරා මරණ බව ජරා මරණ දුක එපා නම් ওই ඉඩමෙන් වෙන්නේ මේ භාවනාව කියලා තව පැත්තකින් කියන්නේ මේකයි ඔයගොල්ලෝ ඉන්න භූමියේ දුක් සහිතයි. ඔය භූමියේ දුක්කින්ද ඔය භූමියෙන් අයින් වෙලා දුක නොවන භූමියකට යන්න. ඒ දුක නොවන භූමිය තමයි මොකද්ද? කාය වේදනා චිත්ත ධර්ම. ඔබ නිතරම කය කෙරේ හිත තබාගෙන ඉන්නවා නම් නැත්තම් මේ කය උපදින ස්පර්ශයෙන් උපදින වේදනාවන් කෙරෙහි ඇත්ත දකින්න ඉන්නවා නම් එහෙම නැතිනම් චිත්ත ධර්මයන් කෙරෙහි ඇත්ත දකින්න ඉන්නවා නම් චෛතසික ධර්මයන් කෙරෙහි ඇත්ත දකින්න ඉන්නවා නම් කාය වේදනා චිත්ත ධම්ම කෙරෙහි සිහිනුවණින් ඉන්න ඔබට ওই ටික එකතු කරලා ලෝකෙම වඩන්න බෑ. ওই ටික එකතු කරලා ඒකයි මහිතාවා. කාය මේ කනබුන ආහාරයේ සතර මහා ධාතු රූපය කාය අසුර කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා මේ කාය කෙලදීම වෙනව නේද කියලා බලනකොට යන පුද්ගලය නිර්මාණය කරගන්න බෑ. අනන්ත වැරගෙන පුද්ගලය නිර්මාණය කරගන්න බෑ. නමුත් ඔබ මේ කාය වේදනා චිත්ත ධර්ම කියන දෙකේ නොහිතියෝ හම්බ වෙන්නේ මොකක්ද? ආ යන පුද්ගලයා අනේ අර පුද්ගලයා වැටුණා නේද කියලා කම්පාවක් හෙද නැද්ද? එනවා. එතකොට කය අටවියාපෝ තේජෝ වාය සතර මහා ධාතුයි. කය බලමනියක් වගේ. කය අසුර කරන බෞද්ධෙන් චිත්තචෛසික හිත හිතේ ඇති කටික චෛතික නිසා මේබඳු ශබ්ද රූපයක් පිට වුණා නේද කියලා දැක්කොත් ඔබට බැනපු පුද්ගලයා නාමයෙන්ම රූපයෙන්ම සාපේ නැති වෙයි. ඔබට ඒ කය කෙරෙහි ඒ චිත්තය කෙරෙහි ඒ চৈতසික කෙරෙහි ඇත්ත ඇතිදී ඔබ බලන ධර්ම සතිපට්ඨාන සිය පිටවන්නේ දැරේ වුණා. ඔබට හම් වෙන දේ කවුද? වෙනස් පුද්ගලයා. වෙනස් පුද්ගලයා නිර්මාණය වෙන ඔබ වෙනමුත් අහලා තියෙන්නේ වෙනස් කෙනාට ඊට පස්සේ බලන තමන් කියලා දැසි සිද්දෙන් ගහවලා තියෙන වහින තමන සිටි. මේක නෙමෙයි මේ ලෝක නිර්මාණය කියන්නේ. ඔබට තමයි මම මේ හැමදාම කතා කරන්නේ අපි කෙලස් ටිකද ලෝකෙ පොදවා ගන්න කියන සිද්ධිය කියන්නේ. එතකොට මේක දැසි මේ විද්‍යාපත්තේ අපි කරන්න ඕනේ. හොඳට බලන්න මෙයා ආනාපාන සති භාවනාවේ ඉඳලා සති නිමිති තියාගෙන ආස්වාද ප්‍රස්වාසයේ කෙරෙහි සිහියෙන් ඉන්නකොට දැන් තමන් කෙරෙහි සිහිය. ඒ කරන්නේ කියත් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර දෙමේ මේ වෙනවා. ඊට පස්සේ ඉරියාපතේ ඔබ නැගිටිනකොට නැගිටිනවා කියන දෙයට සිහියයි. කෝපේ ගන්න නැගිටිනවා කියලා කෝපේ කියන තැනට දෙක තියාගෙන මෙහෙ හිටගෙන ක්‍රියාව කරන්නේ නැහැ. වෙනද කලේ අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන් නම් ටිකක් ඉඳ තියනවා නම් ඉරියාපතේ භාවනාවක් වගේ එළිය නැත්නම් ඔය ප්‍රැක්ටිස් කරත්තට මේ එළියව හුරු වෙන්න පුළුවන් නම් ඒක හසුර ගන්න පුළුවන් නම් මේ එකක් තියෙනවා කියලා. අත්‍යශේම වටිනවා. උගලන්ට පුදුම හිතේ මං කියේ මොන තරම් වෙනස්ද කය කෙරෙහි සිහිය තබාගෙන ඉරියව් පවත්වන එකයි. බාහිර ආරම්භණයට හිත තබාගෙන ඉරියව් පවත්වන එකත් අතර අහසට පොළොව වගේ වෙනස් නේද කියලා තියෙන්නේ. ඒකයි මං කියේ අපිට ඒක කොච්චර මොහොතද කියනවනම් උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් එකම සමාධියේ ඉන්න කෙනාට කය කෙරෙහි පිහිටි සිහිය කටයුතු කරන්න බැහැ. එච්චරම මේ කායගත සතිය තිවුරයි. කායගත සති කියනකොට කය අනුව ගියා වූ සිහිය. ඔබ නැගිටිනකොට මම අර දොර ගාවට යනවා කියලා දුක කියන දෙයට සිහිය යොමු කරලා දුක දිහා බලාගෙන නැගිටිනකොට ඔබට කායගත දුකේ තියනවාද? ඔබ හිතුවා හිතුම් හේති බජනාති නෙමෙයි. හිත ගන්නකොට හිත ගන්නවා කියන සිහියෙන් කළා තියනවාද? නැහැ. ඔබට සිහිය තියෙන්නේ කොහෙද? වාස්නාව තමයි. මම නම් මේ කෝපේ ගන්න යනවා කියන තැනකින් ඔබ යන්න ක්‍රියාව කරනවා මොකේද? කෝපය ගන්න තැන. ඔබ කය කෙරෙහි සිහිය තියාගෙන ඉරියව්ව යම් ගච්ඡතෝ ගච්ඡාමිති පජානාති යනකොට යනවා කියන ක්‍රියාවට නුවණින් ඔබ කළා කියනවා. එතකොට කෝපේ මම මේ පුටුවේ ඉඳ ගන්නවා කියලා ඉඳ ගන්නකොට ඔබ පුටුවට දිලියෙන් ඉඳ ගන්නකොට ඉඳ ගන්නවා කියන ඉරියව්වට දිලියෙන්නේ නමුත් ඔය සිද්ධියම කරලා බලන්න කෝප් එකඳ ඕනේ. කෝප්ය අරගෙන පුතේ ඉඳ ගන්න ඕනේ කියන සිද්ධිය කරලා බලන්න හිත ගන්නවා කියන දැනටම සිහියයි තමන්ට ඉලක්කෙට යන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ යනවා කියන අරමුණක් අරමුණක් ගානේ කයේ චලනයේ පැත්තට සීලය කියන්නේ අඩියක් අඩියක් කියනවත් දැනුම් රහිතව මේ අඩිය ගන්නවා දැනුම් රහිතව මේ අඩිය තියෙනවා දැනුම් රහිතව මේ අඩිය යනවා කියන සිද්ධිය තුලම ඉන්නවා යා. බාහිර වස්තුව කියලා කරගෙන තේම හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන්. හොඳට. ඔයගොල්ලෝ හිතේ කායිකරේ සිය තබකට බප්පු කොහොම ඉස්සරේ යන්නේ ඉතිසේ ගල්මුල් වල හැප්පේ නේද කියලා නෑ. එහෙම හැප්පෙන්නේ නෑ. ඊට පස්සේ කෝපේ ගන්නවා කියන එක කරනකොට බලන්න වෙනදට කෝප දිහා බලාගෙන නම් අත දැම්මේ කෝප දිහා බලාගෙන නම් අතකත්තේ. දැන් එතකොට මෙයාට එනවා මොකද්ද? සති සම්පජානය වෙනවා. සමීචිතේ ප්‍රසාරයේ සම්පජානකාරී හොති. දැන දැකම දැන් කෝපේ ගන්න අපි කියමු එන්න මේ. දැන් වෙනද අපි කලේ වතුර බෝතලේ ගන්නවා කියලා 100 මොකේද? වතුර බෝතලේට වතුර බෝතලේ ගත්තා කියන තැන. නමුත් දැන් සමිතියේ ප්‍රසාරිත සංවිධානකාරී හොති. මොන ප්‍රසාරිතය අත දිගහනවා. දැන් මේ බෝතලේ ගන්නවා කියනකොට මේ ගන්නවා කියන સિદ્ધාන්තයට අත අත පැත්තට දැනුම් සහිතවම මේක කළා. ඊට පස්සේ අත හකුලනවා කියන දැනුම් සහිතවම ගත්තා. තමන්ට මේ බෝධලේ කියන එක ඇත්ත වෙලා නාගදේශ මොහොතක් ඉන්නේ. ඒක මොනවා කියුණු සිද්ධියක් ඒක මට ඇත්තටම ඕනෝනේ මේ භාවනා ස්ථානයේදී ඔයගොල්ලන්ට සතිපට්ඨාන වඩ නැති උගන්වන්න. ප්‍රායෝගිකව අපි කවුරුවත් කරන්නේ ඒක අපි කොච්චර භාවනා කරන අය වුණත් භාවනා කරන වෙලාවට සිත ගැන සිතුවිලි ගැන හෝ රූප ගැන බලනවා. අනිත් වෙලාවට අපි ඉන්නේම අපේ ජීවිතයේ තියෙන්නේම කොහෙද? මාය රතුනේ සතු ඉඳමේ ඉඳයි ඉඳගෙන ජීවිතයට ලැබු කරලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඔගලන්ට ක්‍රමයක් කියලා දුන්නා මාය සතු ඉඳමේ නැතුව ගියා සතු ඉඳමේ ඉඳගෙන ජීවත් වෙන්න. වැඩට යන්න කේතරතොර අතිපොතු කාණ්ඩ වළම්පයන්ට හොදන්න දරුවට කවන්න කොවන්න නාවන්න අන්තවන්න බලන්තවන්න දෙති කොහොදන්න ක්‍රියාසතුටින් ඉඳ ගන්නවා මේ කාය කෙරෙහි යොමුච්ච සී මොකළු අහලා ඇති කුරුවට වාසී අයගෙන කෙනෙකුට යටත්යේ විසින් දැසිදස් කම්කරුවේ එක්කවත් සතිපට්ඨානෙ නැතුව කායගත සතිය නැතුව වතුර කලයක් වගේ දෙයක් නැහැ කියලා අහලා තියෙනවද අහලා තියෙනවනේ එතකොට මොකද දැඩිදත් සංකාරුව පවා භවනා කරන කාය කෙලෙසී මොකද කුරුවට වාසය කරනවා හැම වෙලාවෙම ස්වභාවයෙන්ම ප්‍රඥාවක් කියලා. අන්න ඒ මොකද ජීවත් වෙන්න භූමියක් තියෙනවා. ඉතින් මේ භවනා කරනවා කියලා එක පැයකට පැය භාගයකට දෙකකට කරන පොඩි ඒ විදිහකගේ දෙයක් නෙමෙයි ඇත්තටම අපි මේ වගේ දෙයකින් ඉගෙන ගන්නවා මුළු ජීවිතේම සමාජයට මේ එක විනාඩිය. මගේ මුළු ජීවිතේම හැදෙන විනාඩියක් වෙන්න පුළුවන් අපි අනිත් ඉගෙන ගත්තොත්. මේ එක දවස එක දවස දෙක මෙතනම විදිනවා නෙමෙයි. හැබැයි ඒ කාන්තෙන් මෙදීම සඳහා යමක් මම ඉගෙන ගන්නයි කියලා තමයි. ඒ නිසා හොඳට අපි මේ භවනාව කියන එක ඉගෙන ගන්න ඕනේ. මොකක්ද මේක ඉතල අර්ථය ඉගෙන ගන්නවා කැටි කරලා කැටි කරලා. මාර්ගය සතු ඉදම තමයි දුක කියලා කිව්වේ. ඒ කිව්වේ තව කෙටියෙන් ගත්තොත් චතුරාර්ය සත්‍ය මම කෙටි කරලා කැටි කරලා ගත්තොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ආයේ ජීවත් වෙන නිම්මක මතක් කළොත් අපි දුක කියලා. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, අනු පොට්ටබ්බානෝ කියන පැත්තට යොමු කරන ලෝභ, දේශ, මොහ කියන අකුසල නැත්නම් තණ්හා තණ්හාව තමයි හැම වෙලාවෙම ඒ ආයතන පැත්තට අපි යොමු කරන්නේ. ජීවිතවල තියෙන තණ්හාව, දරුවල තියෙන තණ්හාව, මිලමුදල් තියෙන තණ්හාව නිසා තමයි අපි ওই භූමියේ ඉන්නේ. ওই තණ්හාව අඩු වුණොත් තමයි අපි ওই භූමියේ නිදහස් වෙන්නේ. ඒ හින්දා තණ්හාව අඩු වෙලා ওই බාහිර ආයතනයේ තියෙන භූමියේ නිදහස් වෙන්න අපි ටික ටික ප්‍රායෝගිකව ඒ වෙනට හුරු කරනවා තණ්හාව ගෙවිලා ලෝකේ නිදහස් වෙන වැඩ පිළිවෙලක් මොකක්ද සිය අසතුටින්මේ ඉන්නේ කායගත සතිය උරු කරනවා රහතන් වහන්සේලා කියන්නේ ජීවි ඇතිතා කායගත කාය කෙරෙහි පිහිටි වෙන බොහෝ සියෙන් යුක්තයි රහතන් වහන්සේ කියන නමක් තේ නමකට අනිකේතසාරී අනෝපසාරී නිකේතනය කියලා කියන්නේ මොකේද නිකේතන ඈ නෑ නෑ නිකේතන හෝටල් හෝටල් හෝටල් නේද නිවාඩු නිකේතන නිවාඩු නිකේතන හෝටල් එතකොට අපි තමයි නිවාඩු නිකේතන හෝටල් ගන්න ලක්ෂ්‍ය වෙන්නේ ඒ මොනවද නිකේතන කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇහැ නිකේතනේ රූපේ රූපේ නිකේතනය කාය නිකේතනේ ශබ්දේ ශබ්දේ නිකේතනේ නාසික නිකේතනේ ගන්ධේ ගන්ධේ නිකේතනේ දිවට නිකේතනේ රස රස නිකේතනය කාය නිකේතන පොට්ටබ්බේ මනස නිකේතන ධම්මයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වලට කියලා නිකේතන කියලා මේ ධර්මයි රාතන් වහන්සේ කියන අනිකේතසාරී නිකේතන ගන්න හැටි වෙන්නේ රක්ත්‍යද වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන ටිකේ රක්ත්‍යවද වෙන ගතිය නිකේතන වල නතර වෙන්නේ නැති නිසා රහතන් වහන්සේලා හඳුනනකොට අනිකේතසාරී කියලා විඥාණයට දැකගෙන ඉන්න මේ කයට කියන ඕකය කියලා. ඕකය කියන්නේ දැක ගන්නවා කියන එක. රූපය කෙරෙහි තණ්හාවෙන් බැඳුණු විඥානේ මේ කය හැසිරෙනවා. වේදනාව කෙරෙහි සංඥාව සංකාරය විඥානය කෙරෙහි තණ්හාවෙන් බැඳුණු විඥානේ මේ කය හැසිරෙන නිසා නිතරම අපි මේ කයට දැකගෙන මේ මම මම මම මම කියලා. මගේ ඇහැ, මගේ කන, මගේ ජීව කියලා ඒ මම කියන හැඟීමෙන් ඉන්න නිසා තමයි මට ආර්ථික තියෙනවා, පායත් තියෙනවා, කකුල් තියෙනවා, මම දැන් ඉඳගෙන හිටගෙන නිදාගෙන කියලා කනවන්න පුළුවන් මේ මේ පැත්තේ. රාහතන් වහන්සේට එහෙම එකක් නැති නිසා අනෝකසාරී කියන ඕකේ ඇතුලෙන්නේ නැහැ. මගේ අත්ත, මගේ කකුල්, මගේ ඇහැ, මගේ මම ඉඳගෙන හිටගෙන නිදාගෙන කියන අත්තමක් නැහැ. ඒ හින්දා රාහතන් වහන්සේට කියනවා මොකද? අනෝකසාරී. රාහතන් වහන්සේගේ ප්‍රධාන ගුණයක් මොකද්ද? අනිකේතසාරී අනෝකසාරේ. මේ හෝටල් ගානේ රස්තියක් දෙන්නේ නැහැ. තමන් නිර්මාණය කරගෙන මේ කයි දැස ගන්නත් නැහැ. වාසය කරන්නේ මොකේද? කායගත රූපය ගැන ගත්තොත් රූපේ ඇත්ත ඇති නෝනයි. නැත්තම් මේ මම විදගෙන කියන එකක් නෑ කියන ඉරියව්වේ නෑ දැසගෙන නෑ. කය අතුරු කරගෙන පවතින සිටී ඇති චේතනාවට මේ කය පිළිවෙල වෙච්ච ඇතිගෙන නුවණයි. ඒක බලලා බලලා මුචතර බලලා කියනවා ප්‍රතිපලයක්. එහෙම ජීවත් වෙනවා. තමන් නොවන දැනගින් කියන තරම් උත්තරයක්. ඒක මට ඕනේ මේ මේ ටික මතක් කරගන්න. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ වෙන නොවු සිහියෙන් කාය වේදනා චිත්ත ධර්ම කියන ධර්මතා හතර කෙරෙහි වෙන නොවු සිහියෙන් යුක්තයි. ඒ සිහිය වෙන්නේ මම ඒ හින්දා එයාට තමන් නිර්මාණය කරන්නේ අන් නිර්මාණය කරන්නේ අපි දැක්කා රූපේ සතර මහා ධාතුයි කියලා බලලා කය ඇතුළු කරගෙන පවතින අක්කිතේ ඇති අකුසල චේතනාව නිසා මේ වචන පිට වුණා කියලා දැක්කොත් තරහ කුකලේ නිර්මාණය කරගන්න යම්සේ දැරි වුණාද යම්සේ නොලැබුණාද ඒ වගේ සතිපට්ඨානය කෙරේ සිහියෙන් ඉන්න රහතන් වහන්සේට කිසිම ඉරියව්වක පුද්ගල භාවයක් නිර්මාණය වෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන ටික. අපි කියමු මේ පටිලා පොතේ කියවන සතර මහා ධාතු කාය අසුර කරගන්න පවතින සිතේ කුසල චේතනාව නිසා මේ යහපත් මේ ක්‍රියාව උදානේද කියලා ගත්තොත් හොඳ දේ කරන පුද්ගලයා නිර්මාණය වෙන්නේ නැති. හොඳ ධර්මතාවයක් තියෙයි පුද්ගලයා නැහැ. නරක ධර්මතාවයක් කියේ පුද්ගලයා නැහැ. නරකයි කියන ලෝකේ නරකයි කියලා බලන ධර්මතාවයක් තියෙනවා. කය අතුරු කරගෙන පවතින අකුසල චිතක අකුසල චේතනාවේ මේ වගේ අකුසල ක්‍රියාවක් වෙනවා. ඒක නරක ධර්මතාවයක් හොඳ ධර්මතාවයක් නරක පුද්ගලයා හොඳ පුද්ගලයා කියන ඇලෙන්න ගැටෙන්න පුද්ගලෙක් හම්බ වෙනවා. අපි ධර්මතාවයක ගැටෙන්නේ නැහැ. අපි ගැටෙන්නේ පුද්ගලෙක්. නේද? එතකොට චිත්තචෛතික කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර පිළිතිය බලන්න හැම ඉරියව්වකම ওই ටික පිළිතිය පුද්ගල භාවයේ අහෝසි වෙන බව පුණ්‍යයක් දෙකේන එක පුද්ගල භාවයේ කියන සත්‍යවත් ලෝකවත් නිදිට වෙන්නේ වෙන්නේ ආධ්‍යාත්මිකත් එහෙමයි සතර සතිපට්ඨානයේ කෙරෙහි අඛණ්ඩව පිහිටි සිහි මොනයි රහතන් වහන්සේ කියලා කියන්නේ ඉතින් අපි උරු කරන්නේ ඒකට. මේ භවනා කරනවා කියලා කරන්නේ අපිට ඒක. ඉතින් අපිට පුළුවන් නම් ටික ටික ටික ටික අපි උරු කරන්න ඕනේ. අනේ උරු කරන ටිකට අපි කියන සතිපට්ඨාන වඩනවා කියලා. එතකොට ඉරියාපතේදී අපි ඉරියාපතේ ගන්නවා මොකද? කය කෙරෙහි ඉහි සබාගෙන හිත ගන්නවා. දැනුම් සහිත හිත ගන්න බවට දැනුම් සහිතව හිත ගන්නවා. ඇවිදින බවට දැනුමින් ඇවිදිනවා. හිතගෙන ඉන්න බවට දැනුමින් හිත ගන්නවා. හිත ගන්න බවට දැනුමින් හිත ගන්නවා. ඒකෙන් මතක් කළා හිත ගන්නෑ බාහිර වස්තුවක් බලාගෙන යන්නේ නෑ බාහිර වස්තුවක් බලාගෙන හිතගෙන ඉන්නේ නෑ බාහිර වස්තුවක් නිසා හිත ගන්නේ නෑ බාහිර වස්තුවක් අරමුණු කරගෙන. බාහිර වස්තුන් එක්ක ගනුදෙනු කරනවා ආධ්‍යාත්මික පැත්තට දිය තබාගෙන අපි පොඩ්ඩක් ඇත්තටම මම කියත එක කරන්න පුළුවන් දෙයිද කියලා අපිට කරන්න බැරි දෙයක් නැහැ නේද? ඇත්තටම මේක හරි වටිනවා. ඕගලන්ට මේක තේරුණා ඕගලන්ට ලොකු වෙනසක් තියෙන ජීවිතේ කොච්චර වෙනස්ද? ඇත්තටම නිවන් මාර්ග ආර්ය මාර්ගය යනාදී මාර්ගය කොච්චර වෙනස්ද කියන එක. ඇත්තටම දුක ඇති කරන්න මේ තරම් ඍජු මාර්ගයක් කියනවද? කියලා එක ඕගලන්ට තේරෙයි. අපි දන්නේ ඇත්තට මේ සතිපට්ඨාන සතිපට්ඨාන කිව්වට මේ සතර සතිපට්ඨානේ මෙච්චර යමක් කරනවා නේද කියලා. ක්‍රියාසතු ඉදමට ඕගොල්ලෝම සීමා කරලා මායාසතු ඉදමෙම මුදවනවා. මහන්නේ මේ සතර සතිපට්ඨානේ මාය මුලා කරනවා. මාය සතර සතිපට්ඨානේ වඩන භික්ෂුවට මායාව පේනවා මායයේ සතර සතිපට්ඨානේ වලින් භික්ෂුව පේන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ පුද්ගලයේ පුද්ගලයන් බලන කෙනාට අපි පුද්ගලයෙක් කියලා ඒ වුණාට ඒ කියන්නේ අපිට පුද්ගල භාවයට දෙන්නේ නැහැ. පුද්ගල භාවයෙන් එන්න දිනතු ගත්තාම එහෙනම් අපිට දැවෙන දැවෙන්න දුකෙන් තියෙන හේතු නැහැ. මායාව අපිට දෙනවා. ඒ කියන්නේ මේ නුවණ නැති තැනක පුද්ගල භාවය ඉදලා දුක් විඳිනවා ඉබඳු කෙනාට පුද්ගලෙක් ඇති වෙනවා නේද කියලා පේනවා. මායයට මට පුද්ගල භාවයෙන් දෙන දුක දෙන්න විදිහක් නැහැ. ඇයි මම ඒ වගේ කරන්නේ නැති නිසා. මම ගාව කියන්නේ පුද්ගල භාවය නිර්මාණය නොවන දර්ශනය. ඉරියව්වක් ගත්ත පුද්ගලයා යනවා එනවා කියන තැනක මම හුරු කරන්නේ නැහැ. ඒක තියෙන ධර්මතාවය දකිනවා. ඒ මොන කොච්චරද කියනවා නම් ලෝකේ දැනුමක් අහනකොට ලාභයක් අලාභයක් යාස ආයස නින්දා ප්‍රසන්න සැප දුක් කියලා ලෝක ධර්මතා අර්ථ කියන දනෝ සතිපට්ඨාන නෝනේ එතුන ධර්මතා අර්ථයෙන් මෙදෙන. ඒබඳු ලාභ ලබන්නේ ලැබෙන්නේ නැහැ. නින්දා ලබන්නේ ලැබෙන්නේ නැති වෙනවා. අපි එකමාර තුනරේ ඉන්නවා. මුතේ භාගය. එළියට ගිහිල්ලා අපි සම්මුඛ භාවනාව කරනවා. කරනකොට හොඳට මතක තබා ගන්න සත්‍ය නිමිත්ත හිත තබාගෙන නාසිය හෝ තොල්ජ කරන්න හිත තබාගෙන වෙන කොහාටවත් යන්න නොදී සත්‍ය නිමිත්තේම හිත තබාගෙන ඉතිරියට ආපහු ගිහිල්ලා එන ටිකක් පුරු කරන එකට කියනවා සත්‍ය නිමිත්තෙන් වැඩ කටයුතු කරන්න යන්න ඒක උරු වෙනවා ඊට පස්සේ අපිම අන්න අර ගහගාවට ගිහින් අපි තනක් හදාගෙන ගහගාවට ගිහිල්ලා ගහ අල්ලලා ආපහු වෙනවා ඉන්න තැනට කියලා නිමිත්තක් හදාගෙන යන්න යනකොටම දැන් ගහගාවට යන්නේ නමුත් ගහ කියන තැනින් හිත අයින් කරලා යනවා කියන සිද්ධාන්තය තුල හිත තියාගෙන ගහගාවට යනවා බලන්නත් යන්නට ගහ ඇත්තේ. කය කය කෙරෙහි හිත තියාගෙන යනවා කියන දැනුම් පහිත බවකම යනවා. ගියාට පස්සේ ගියාට පස්සේ අත සමීජිතේ අසාරිතේ සම්පජානකාරයෝ ගහ අල්ලනකොට ගහ කියන තැනට හිත යොමු කරන්නේ නැතුව අල්ලනවා කියන ක්‍රියාවට අතට දැන් සීයයි අල්ලනවා කියන එක දැනුම් සහිතවම ගහ අල්ලලා ඇල්ලුවා කියන අත ආපහු ගන්න කමටම සිහිය. ඊට පස්සේ ආපහු හැරෙනකොට බාහිර වස්තුව බාහිර දර්ශන දිහා බලාගෙන බෙල්ල හරවන්නේ නැතුව බෙල්ල හරවන බවට සිහිය. මේ හැම ඉරියව්වක්ම කයෙන් ගෙන්නෝවි. ඒ කියන්නේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති කියනකට කළ බලන්න අපි බලන්නේම අපි කියමු අර කනෝ දිහා බලන්න ඕනේ කියලා මේ. දැන් අර කනෝ දිහා බලන්න ඕනේ මම බලනවා කියලා දෙයක සිහියෙන්. ඒ කියන්නේ දැන් හොඳට ගන්නවා මම මෙහෙම බලනවා කියන සිද්ධිය ගැන දැනුමයි වෙනද වගේම කනෝ දිහා බලනවා. ඒකේ කියනවා මම එහෙම කනෝ කියන තැන අහිත වෙලා නැහැ. ඒ වස්තුව මට තරව අහු වෙලා නැහැ. අකණ්ඩවම කය කෙරෙහි නිර්මාණය වෙන පිහිටි කය කෙරෙහි සිහිය පිහිටි බව නිර්මාණය වෙන විදියට හතර ඉරියව්වම සති සම්පජාන්නේ. සමිජිත පශාරිත ඒ කියන්නේ මේ වස්තුව ගන්න අත දාන බවක් නුවණයි අහකරන බවක් නුවණයි. මේ හසු වෙච්ච හසු වෙන වස්තුවේ අතහරින මේක කරලා බලන්න කොච්චර වෙනසක් දැනෙයිද වෙනසක් තියෙයිද කියලා. මේ අපි හුරු වෙන්නේ එක දෙයකට මොකද්ද? ක්‍රියාසතු ඉදමෙන්ද. ක්‍රියාසතු ඉදමෙන් හිටියොත් අපි වෙන වෙන කොහෙන්ද? මායාසතු ඉදමෙන් කැටපුරුල්ලා නුසුදුසුත බුදුරජාණන් දේශනා කළ ඔබත් මම මායාසතු ඉදමේ ඉන්න හිඳයි භූමියේ ඉන්න හිඳයි ඔබට පරාජය වෙන්නේ. අපි මොන තැනක මොන දෙයක් කළා මොන කුසල ධර්මයක් කළා අපේ අද දවසේ භූමිය මොනවාද මායාවේ නිසා අපිට අඳන්න බැහැ අපි ටික ටික හරි පොට්ට පොට්ට හරි අපි හුරු කරමු යාසත් විදනේ ඉන්න ඕගලන්ට කොච්චරද කියන ඕගලන්ටම තේරෙයි ඇත්තටම කායගත සතියේ ඉන්නකොට මොනතරම් සාහනයක්ද රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, පොට්ටබ්බේ ධර්මාරම්මණය අනුව කියේ හිත වැළකිනා. ඒ වැළැන දුක් දුන්න දෙන්න ඉඩ නැහැ. අති ඒව සිහි කරගෙන අතීතයට යන්න, ඒව සිහි කරගෙන අනාගතයට යන්න, ඒව සිහි කරගෙන වර්තමානයට යන්න ඉඩ නැහැ. මෙන්න මේ ක්‍රියාසත්තු ඉඳන් හිත පුක්කක් පුරුදුන. බලන්න. සමහර වෙලාවට අපි ඉඳන් සම්බන්ධයෙන් වැඩ කරනකොට අපි අර මේ වැඩේ කරන්න යනවා. කෝල් එකක් ගන්න හදිස්සියෙම කන්නේ නැති දෙන්නේ කියලා අපි ඉන්න එක ගන්න යනකොට වෙන එකක් අපි දකිනවා. නැත්නම් අපි ඒ වැඩේ කරනවා අරක සම්පූර්ණ සමාන අමතක වෙන්න පුළුවන් වැඩගත් දෙයක් වෙනවා. අන්න ඒකට මේ දෙබ්බල් කරනවා. ඇත්තටම අපිට ඕල්ඩ් ගත්ත වෙන දෙයක් කළා අපි කය කෙරේ සිහියෙන් හිටියොත් අපිට උහුම් වෙන්නේ අපිට ශනික තීරණයක් නැති වෙනවා. අවශ්‍යම දෙයට ප්‍රතිඋත්තර ගන්න පුළුවන් කම වෙනවා. එකක් නැකෙන්නේ ඉතිලා එකක් කරන්නේ ඉතින් වේගින් සමයකට දෙකක් තියෙද්දී අතහැරෙනවා. ඒකයි මේකට හේතුව. අපේ හිතේ මානසික ශික්ෂණයක් නැතිකම. සමහර විට අත්‍යවශ්‍ය කරුණු අපි ගියේ ඒක තමයි. සමහර විට ඒක මතක නැහැ වෙන එකකට ඇවිල්ලා. මොකද මේ ලහු පරිවර්තන ශික්ෂණ හිත වහා වේගෙන් වෙනස් වෙන නිසා. ඒකත් ඒවා දැනගෙන මේ සිහිය. මේ සිහිය කායගත සත්‍ය හොඳට හුරු වුණොත් මම අරියේ මතක් කළා වගේ තව ආනන්දයෙන් බෙහෙත් කර විතරක උපදින්නේ නැහැ. දුක් සහගත සිතුවිලි උපදින්නේ නැහැ. තමන් කෙරෙහි කය හිත සමාධිය බොහෝ ඉක්මනට ඔගොල්ලෝ ඉඳගෙන ඉන්නකොට බොහෝ වමනාවෙන් පැයක් දෙකක් භාවනා කළත් ඇයි හිත සමාධිය නොවෙන්නේ ආපහු හිත ගොම් ඉන්නේ බාහිර ආයතනය නිසා සමාධිය කියන ගතිය ලක්ෂණය බලද්ද මොකක්ද කියන්නේ සමාධිය කියලා කියන්නේම බාහිර ආයතන හයේ නොවි නොවිසුරුණු මනසටයි සමාධිගත මනස කියන්නේ. විසුරුණු මනසක ලක්ෂණය තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනයේ කෙරෙහි පැතිරිච්ච විසිරිච්ච මනසට කියන වික්කිට්ඨා කියලා. විසුරුණු මනසක් කියලා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන හයට නොවිසුරුණු උපතුණු මනසට කියනවා ඒකක්කයි කියලා. සමායතයි කියලා. සතිපට්ඨානයේ සමාධියට ආසන්නම කාරණාව. මේ හුරු කරන ක්‍රමයෙන් බාහිර ආයතන ටිකට නොවන ගතිය හුරු කරනකොට හුරු කරනකොට නංගෝ කලින් හුරු වෙනවා. බාහිර ආයතන හයට හිත යොමු කරන්නේ නැතුව ඉන්ද්‍රිය කියලා ඔයගලන්ට කිව්වොත් ඉන්න බෑ. නමුත් බාහිර ආයතන හයට යොමු නොකර ඉන්න ඔයගලට යමක් දෙනවා. මේක කරන්නේ ඕගොල්ලෝ කය කෙරෙහි හිත බලන්නේ ඉන්නේ. කයේ සිහිය තබාගෙන ඉන්නේ. මේක කළ කරනකොට වෙලා තියෙන්නේ මහ විශාල ක්ෂේත්‍රයක් අතහැරලා. අර ජපානයේ තියෙනවනේ මේ. ඉස්කෝලේ ඉස්සර පොඩි මැෂින් හයිකලා. ඉතින් මේ මැෂින් එක කරකවනකොට කරකවනකොට චොකලට් එකක් එනවා. එතකොට පුතේ මේ රට දියුණු කරන්න ඕනේ උඹලගේ සමුදාව කාර්ය චුත්තක් හරි මොහොතකට හරි දීපල්ලා. මේ නැෂෙන්නක කරපෝනකොට මේ කර්මාන්තකාරය සුත්තම් හඳුනන කොට ළමයි ජීවත් කරනවාද? කරන්නේ නමුත් චොකලට් එක ගන්න තමයි ළමයි කරපන්නේ. ඒ ඉඩාලි භාගවම චොකලට් එක වගේ පස්කුණයක් වටින බුත්තන් හැදුවා කර්මාන්තකාරය. හරිද? ඒක කරලා තියෙන්නේ මේක කරපෝනකොට ඒ කර්මාන්තකාරය බුත්තන් හැදෙනවා. ඒ ළමයාට චොකලට් එක කියන එකේ වටිනාකම පහුනේ. ළමයි චොකලට් එක ගන්න කරකවන. ඉතින් ඉස්කෝලේ යන ළමයි විලාස බව කරකවල චොකලට් එක ගන්න කරාම යනවා. ඒකයි ඒ වගේ අපේ අපිට කායගත සතිය මේ දේවල් දුරවල් යාන වාහන ඕවට කියන තණ්හාවෙන් ඕගොල්ලෝ මුදවලා අපේ මුදවනකෝ කියලා කටකරන්නේ මොකද? තණ්හාවද තණ්හාවයි. කීයවත් කරන්නේ හරිද අම්මෝනිවත් හම්බෙන්නේ කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කය කෙරේ විදිහේ කියනවා ගන්න පමණයි. මේ ටික කරනකොට මෙන්න මේ ටික නිර්මාණය වෙනවා. ඒ හින්දා මේ දෙන්න අපි කායගත සතිය ටිකක් කෝරේ. මම කියලා දුන්න විදිහට ඉඳ පුළුවන් නම් සිහියෙන් ඉඳගන්න ඉඳගෙන සිහියෙන් ඉඳගත්තා හිත ගන්නවා කියන ධර්මතාවයට සිහියයි හොඳටම හිත ගන්නවා කියන දැනුම් සහගත බව. අතීත දේ සිහි වෙන්නේ අනාගත දේ සිහි වෙන්නේ වර්තමානයේක බාහිර කිසිම අරමුණක් අරමුණු වෙලා නැතුව හිත ගන්නවා කියන ධර්මතාවයට කියයි. ඒක කරන්න පුළුවන්ද කියලා බලන්න ඊට පස්සේ හිතගෙන ඉස්සරහට යනවා. යනවා කියන එකට සිහියයි අතීතය අහුලා නැහැ අනාගතය අහුලා නැහැ බාහිර කිසිවක් අරමුණු වෙලා නැහැ ඕන ඉලක්කයක් තමයි ගහගවට යන්නේ කියලා. නමුත් අහගාවට යනවා යනවා කියන සිද්ධියත් එක්ක යනවා. ගිහිල්ලා හිත ගන්නවා හිතගත්තා කියන එක දැනුම් රහිතව කරනවා. ඊට පස්සේ ගහ අල්ලනවා අල්ලනවා කියන සිද්ධියට නෝනයි ගහ පැහැදිලි මොකල්ල සිහිය යොමු කළා නෙමෙයි. ගහ අල්ලනවා කියන සිද්ධියට සිහිය යොමු කළා අල්ලනවා කියන සිද්ධියට. අල්ලපු අත ගන්නවා කියන සිද්ධියට. ආලෝකිත විදු ආපහු හැරෙනවා කියන සිද්ධියට. හැරෙන පරිසරේ බාහිර පරිසරෙත් නෙමෙයි ආපහු හැරෙනවා කියන සිද්ධියට නුවණයි. ආපහු යනවා කියන සිද්ධියට නුවණයි. ආපහු හිටු දැන්ට ආවා. ගිහිල්ලා එක තැනක් ඉලක්ක කරගෙන ඉඳගෙන ඉඳලා තැනක් ඉලක්ක කරගෙන හිට ගන්නවා යනවා සිහියෙන්ම කය කෙරෙහි ඒ වස්තුව අල්ලනවා ආපහු අත ගන්නවා දෙල්ල සිහියතුම හරවනවා ආපහු වෙනවා කියන සිද්ධිය සම්පූර්ණ සිද්ධාන්තයක් කරලා බලන්න. ඉරියව් හතරම නියෝජනය වෙනවා සමෙන්ජිතේ පසාරිතේ ආලෝකිතේ විලෝකිතේ කියන කයේ අතපය හකුලන විගහගෙන වටපිට බලනවා කියන ටික ඕනම විදිහට අසුරලා තියෙනවා. සම්පජන්නේ ඉරියාපතේ අවශ්‍යම කොටස් ටික හම් වෙලා තියෙනවා බලන්න කරලා පුළුවන්ද කියලා එහෙනම් අපි ඒක ටිකක් වුණේ ඒක වුණු වුණොත් ඒක තියෙන ආනිසංශ මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. ඕගොල්ලෝ අපේන ගන්න මරා ගන්න ලෝකේ බොහෝ ඉක්මනට වෙනවා. අපි කරනවා ලා. මොකද? මම ඉතින් මවාගෙන ඒ ඔව් දැනට එනවා දැනට දැන දැන් මේ සති සම්පජානයේදී දැන් කාය අතුරු කරගෙන බෞද්ධ හිතේ ඇති චේතනාව මත සිද්ධ වෙන සිද්ධිය ගැන හිතන්නේ. තේරුණානේ? ස්වභාවිකව දැන් මේ තම දැන් මේ සමතකම කරනවා සිහිය වර්තමානයේ ගන්න. බහැර ආරමුණෙන් හිත මුදවලා බාහිර ආයතනයෙන් හිත මුදවලා සතර සතිපත්ත කය කෙරේ සිහිය තබා ගන්නයි දැන් මේ ජීවිතේ අපි මේ මම ඉන්නවා කියන සිද්ධියේදී හම්බ වෙන ඉරියව්වට සිය කියන්නේ ඉරියව්ව තුල පමණ සිය හොරු කරගන්න. ඊට පස්සේ අපි ඒ ඉරියව්ව තුල නොවන බව දෙවනවා. ඉතින් අපි ඉරියව්ව හොරු කරමු. ඉරියව්ව පස්සේ හොරු කරමු. සති සම්පජන්‍ය හොරු කරමු. මේ දෙකෙන් ප්‍රධාන ඉලක්කය මොකද්ද? බහැර ආරම්භණයකට හිත යොමු නොවි ඉරියව් පවත්වන එක. බහැර ආරම්භණයකට හමු නොවි අතපය දිගහැරීම හැකිලිම කියන ක්‍රියාදාමයක් ගන්න එක. ඒ විදිහට තේරුම් කරගන්න ඕන. ඒ විදිහටම ඉලක්ක බලනක අපි කරමු. සතියේ සිට ක්‍රියා කරන දැන අපේ නිහත බැරි නම් මේ කියන සිද්ධියට ළඟ යන ඊට පස්සේ අසුරකාන් අපි බලමු.